මාසෙකට කලින් ආණ්ඩුවේ අයවැය ලේඛනයෙන් යම්කිසි පොරොන්දු මාලාවක් දුන්නා. ඒ පොරොන්දු ඉෂ්ට වෙලා නැහැ. අයවැය ලේඛනයට අපි ඡන්දේ පාවිච්චි කළේ නැහැ. අපේ മന്ത്രി පිරිසම ඡන්දේ දීමෙන් වැළකී සිටියා. අයවැය ලේඛනයේ තිබෙන ප්‍රෝඩහකාරී ජනතා රැවටිලි ගැන අද ඕනෑම කෙනෙක්ට වෙළඳ පොළට ගිහිල්ලා සහල් මිල ගැන බලන්න පුළුවන්. මුදල් නැමතිගේ ගණන්ද ඊට වඩා අහස ඉහට නැගපු ගණන්ද. මන් දන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් නම් ඔය වෙළඳ පොළවල් වල කොළ වෙදන්න යන්නේ නැහැ. යනවනම් තේරෙයි. නැත්තම් කවුරුහරි යවල හරි මේවා හරි ගණන් මිලුම් හොයාගන්න වඩු මිල නැගලා